නිදහසේ නිල්ගුවන පුරා කොළඹරින් 105.7 රන්ගිරි ශ්‍රී ලංකා අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරක් දනනවා මතකද ඔබට ඒ රසය? ඔබ හරි. ඒ ග්‍රැමෆෝන් යුගයේ ගීතයක්. අමරණීය මතක සුවඳ. අමරණීය මතක සුවඳ. මරණීය මතක සුවඳට සවන් දෙන ප්‍රිය සුහද මිතුරු මිතුරියනි. දේශවන් පිනාගියේ දෙසවන් සැනසු සුමීරු දීරස ධාරාවක් මේ ලක්දෙරණ තුල නිර්මාණය වූද ඒ නිර්මාණය වූ ග්‍රැමෆෝන් ගී සහ ගුවන්විදුලි ගීත 40 සිට 70 දශකයේ දක්වා අපේ ගීලව දෝලණය වූවා මේ ගීතලව නිම්වලලු සුසර කරමින් නොමියන මතකයන් අතරට ගෙන ග්‍රැමෆෝන් ගී යුගයේ ගුණාත්මක සහ අර්ථපූර්ණ ඒ රසමීර අපිට දායාද කළ පරිණිත නිර්මාණකරුවන් අද අප අතර නැතත් සංරක්ෂණය වූ මෙවලම් ගී අතර මේ ගී ඔබගේ දේශවන් සඳහා ගෙන ඒමට හැකියවීම ඇත්ත වශයෙන්ම අපි ලැබූ වාසනාවක් ඔබෙත් සතුට ඔබෙත් පින එහෙමනම් මෙවන් වූ සුවඳ හමන අමරණීය වූ මතක සුවඳ ඔබ වෙතට ගෙනෙන්න අදත් මේ සුන්දර රාත්‍රී අපි සූදානම්. සමන් දෙන්න අමරණීය මතක සුවඳ. Thank you. කිව්වා වගේ අද දවසේදීත් ඉතාම වටිනා ගීත පෙළක් අමරණීය මතක සුවඳින් අහන බලාපොරොත්තු ඇතුව තමයි මේ විදිහට ඔබ මුණ ගැසෙන්නේ. ඉතින් අද රස විඳින්න ලැබුණු පළවෙනි ගීතය තුළම ඔබට පැහැදිලි ඇති කොයිතරම් මේ ගීතවල රසයක් වටිනාකමක් තිබෙනවාද කියලා රජිලා බාලසූරිය ගායනා කරපු ගීතය කොළඹ යටටියකින් අපු පුටා ගත්තේ. එයින් තමයි අද අපි වැඩසටහන ආරම්භ කළේ. ආරාධනා කරනවා ලංකාවේ සෙව් දෙසේ ඉන්න අන්තර්ජාලය ඔස්සේ අපි වහන ඔබ හැමදෙනාටම මේ රාත්‍රියේ තාම රසවත්ුණු ගීත දෙකක් අපි අමරණීය මතක සුවඳ රඳ තෝරාගෙන තියෙනවා. එය රස විඳින්න ඔබත් සහභාගී වෙන්න කියන ආරාධනාව මතක් කරනවා. දෙවෙනි ගීතේ අද අපේ කාරුණ්‍ය විඳින ආදරයත් මේ ආදර ගීතෙත් වෙනස ඔබට වටහා ගන්න හැකි වේවි. අත වශයෙන්ම සුන්දර වූ ආදරේ සංකේතවත් කළ මේ සුභාවිත ගීතේ හෙළ ගී සංචිතයේ ග්‍රැමෆෝන් ගීයුගේ රසවත් කළ ගායන ශිල්පී, ඒ වගේම චිත්‍ර ශිල්පී, ඒ වගේම පද රචනය සහ සංගීත අධ්‍යක්ෂණය කරපු ප්‍රවීණෙක් 40 දශකයේදී අපිට ඉතාමත් ආඩම්බරෙන් අභිමානින් සටහන් කළ හැකි ආනන්ද සමරකෝන් කියන ඒ ගායන ශිල්පියා. මේ එතුමා ගායනා කරපු ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් එච්චමී තැටියකට නුන. අපි දැන් ඔබේ සවන් දුරටුවට එම ගීතය ගෙනෙන්නට සූදානම්. මේ ආනන්ද සමරකොන්සාව පිරිස. ගමනසේ මම දියඹක පදන් කොට සතියමල් ඔහලා සනයි ඔහලා සනයි ඔහලා සනයි ඔහ පිටිච්චක සතියමල් මහන්සි होला सुनायो होला सुनायो होली चक सभी अमल उन्न उन्न गल भारत ते नव मनि जग सुध बोलो होला सुनायो होला सुनायो होला सुनायो होली के මලක් නම් ඔය මල් කලඹේ මණිකේ නෙලමවන්නේ ඔහි සරේ ඔහි සරේ සුදු අත දික් කරලා මල නෙලා යන්නේ කොරුවේ නැගී ගාමණිකේ ළඟ පොතනේ ඕහානි කොට හානි කොට හානි කොට එනවා ඔරුවට නැගී ගනේ හිංගලක් නාල්ලා ගන්නවා පොරවි තමනිකේ තෝරනවා පාදේනවා දුරු දුරද සුවමිනේ යන්නවන්න කොට සියුම්නේ සම්මන කොහමද අල්ලන්නේ අල්ලන්නේ මම කොට මනිකව මගේ නදී පොදලේ ඔහු එළනවා එළනවා වතදල ගන්නව ලක්ෂණ දී පොදලේ Oh, my God. විදිහට තමයි අද දවසේ අපි අමරණීය මතක සුවඳින් මේ රසයෙන් හිර විදගන් ඉඩකඩ ලබා දීලා තියෙන්නේ. ආනන්ද සමරකෝන් කිව්වාම අපේ ගීත සාහිත්‍යයේ සලකුණක් ඔහුටම අනන්‍ය වුණු රටාවක් ගොඩනගාගත්තු නිර්මාණකරයෙකු විදිහට තමයි අපිට හඳුනා ගන්නට පිළිවන්කම ලැබෙන්නේ. එතුමන්ගේ ගීතයක් තමයි අද අමරණීය මතක සුවඳින් අපි රස විඳින්න ඔබට අවකාශය ලබා දුන්නේ. අපි යමු ඊළඟ ගීතයට කලාශූරී ලතා වල්පොල මහත්මිය ගායනා කරන ගීතයක් විලක් මහත්මයා. ඉච්ඡේ නිකන් ෆොන්ට් එකක් අනුරාධපුර අතට ගත්තේ මේ ගීත රචනා කළේ විනී ජයසූරිය. සිංහල සිනමා වංශගතව අපදුට 42 වෙනි සිංහල චිත්‍රපටයේ සුකුමලි. මුලින්ම තිරේ දිගහැරෙන 1957 මේ ගීතයට සංගීත සැපුවේ පී.එස්. දිවාකර. ගීත ගායනා කළේ ලතා වල්පොළ. නිවන නිවන් පවන පවන් හමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා 0.66 22 83 0662283601 අපේ දුරකථන අංකත් වෙන් කරවා තිබෙනවා මේ වෙලාවේ මිතුරනි අමරණීය මතක සුවඳට කතා කරන්න අපි කැමැත්තෙන් ඉන්නේ ඔබ කැමති ගීත ලබා දෙන්න සමහර ගීත මතක් කරනකොට මුල් වචන විතරයි කියවම අපිට ටිකක් අපහසුයි ඉතින් වචන කීපයක් අඩුමානේ ගායකයවත් ඔබට සදාන කරන්න පුළුවන් නම් ඒ වඩා පහසුවෙන් තෝරාගෙන අපේ වැඩසටහනට ඇතුළත් කරන්න ලැබේවි. ඉතින් ඒ කාරණයක් අපි මතක් කරනවා. අමරණීය මතක සුවඳ අහන ඔබට අපි ඊළඟ ගීතයට යමු. ඊළඟට අපි තෝරාගෙන තියෙන ගීතය වටිනාකමක් තිබෙන ගීතයක්. මේ ගීත සාහිත්‍යයේත් මම හිතන්නේ ඊටාම ඉහළ වටිනාකමක් නැති ගීත බවට මේ ගීතයපත් වෙනවා. එච්.ආර්. ජෝතිපාලයන් සමග ගීතය ගයන්නේ ආයරින් දාලිස් මහත්මිය. හේමසිරි දාලිස් තමයි මේ ගීත රචනා කළේ. තනරත් ගුවන්විදුලි සඳහායි වකවාන්නේ ජනප්‍රිය හින්දි ගීතයක් අනුව තමයි මේ ගීතය එච්.ආර්. ජෝතිපාල සමඟ අයිරින් ගායනා කළේ මිලාන් කියන හින්දි චිත්‍රපටයෙන් ඉන්ස්පයර්ඩ් ගීතයක් මේ. අපි සමන් දෙමු ඒ ගීත ලෝකයේ ප්‍රේමණීය හඬ අනංගයා එච්.ආර්. ජෝතිපාල සමඟ අයිරින් ඩල්ලිස්. ආන්දර හද මල පිපුණා මේ මధు සඳ පානේ වුණා මේ මధు සඳ පානේ ඔබේ හදමි විත රඳනා රසය කලතා දෙන්න ඕනේ යනා කතාවේ යමුනා නදී තිරේ දෙන්ගී උනාවේ මබල උකුලක හිඳුවා හැම මොහොතක් ගානේ ඔබ හද පදමල පිපුණා මේ මధు සඳ පානේ ඔබේ හද මේ විසරඳනා අපේ කලතා දෙන්න ඇදී ආමිතිය පා වේ අතිපාරේ හදලා සත්‍ය සලසා දෙන්න ඕනේ ඔබේ හදනේ බලන්න මෙතනනේ කොයිතරම් රසයක් තියෙනවද ජෝතිපාලයන් සහ ඇරින් දල්විස් මහත්මිය ගායනා කරන විදිය මේ සුසන්න වගේ කොයිතරම් අපූර්වට හඬ හසුරනවද ජෝතිපාලයන් ඕනෑම ගීතයක් ගායනා කිරීමේ හැකියාව තිබෙනවා ඔහු ඉහළ පරාසවලත් ඒ වගේම පහළම පරාසයේ මේ ඕනෑම තැනක ඔහු පහසුවෙන් ඔහුගේ හඬ හසුරනවා කියලා අපි මේ වගේ ගීත අහනකොට දැනෙන හැඟෙන කාරණයක්. එතන මේ රසය අමරණීය මතක සුවඳින් පමණයි ඔබට රස විඳින්න අවකාශය ලැබෙන්නේ. අපි යමු ඊළඟ ගීතයට තුලක් මහත්තයා. අනුරාධව නිතරම ඔබ මතක් කරන ඇමරිකාවේ කුරුණීරු අම්මා. ඔබට මතකයි? ඔව්. ඔබ ආදරෙන් මතක් කරනවා. අපි ඇයව සිහිපත් කරන මේ අවස්ථාවේ. ඇයි මොකද මේ ග්‍රැමෆෝන් ගීත වලට හරි ආසයි නන්දරාද? ඒ නිසා තමයි අමරණීය මතක සුවඳ නෙමෙයි මුළු අපේ රන්ගිර ගුවන්විදුලිය හා ඈ බැඳී සිටින්නේ. සුනන් හමයි විදුලියද කොටයි එන හඬ පුපුරයි අනුරාධ බොහොම වැස්සක් වෙයි කාලේ ඉදිරියට එනවනේ එහෙමනම් මේ අක්කයි මල්ලි එකතු වෙලා කියන මේ කතිකාවත බලන ගීතයකට මුසු වුණා මේ එළිය දාලා තියෙන අර මේ වීපැදුර ගෙට ගමු ඉක්මනට කලේ වතුරක් නෑ අපි යමු අම්මතර නාගෙන එන්නේ මල්ලි තාමත් කුඹුරේ මේ වැස්ස කෙනෙකුට බොහොම කලබල අවස්ථාවක් ගේ තුල ඇති වෙනවා. සූර්ය සංකර් මොල්ලිගොඩ සමග ට්‍රිලිෂියා අබේකෝන් එච්.එම්.වී ක්‍රමපොන් තැටිකට මේ ගීතය ගායනා කළ 50 දශකයේ ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් අදත් ජනප්‍රියයි. අපි රස විඳමු සූර්ය සංකර් මොල්ලිගොඩ සමග ට්‍රිලිෂියා අබේකෝන්. අතු කෙවි පැදුරත් මිදුලේ අකුණා ගෙතවන්නේ අම්මත් නරනාගෙන එන්නේ අම්මත් නරනාගෙන එන්නේ මල්ලි තවම කුඹරේ මල්ලි තවම කුඹරේ උඩයි කුලියද උඩයි වෙන හත බැතිරේ මහවලා කුලාපේ නංගි සුදෝ මගේ අනන්තපා අම්මහනික දැන්නේ නංගි සුදෝ මගේ අනන්තපා අම්මහනික දැන්නේ බිල්ල නොවේ ඔය ගොරවන්නේ පිල්ල නොවේ ඔය ගොරවන්නේ අහසේ හෙන නාදේ අහසේ හෙන නාදේ පුතන් සදයි දිකුලද පුතයි හෙන හද බැන්නේ අවලා කුලක් මේන්නේ අක්කේ දර ටික ගෙත ගනිමු වැහි පොද වැටෙනවනේ හිතෙත ගනිමු වෙයි පොද වැටෙනවනේ වතුරත් නිවරයි කලගෙඩියේ වතුරත් නිවරයි කලගෙඩියේ අනික ලිඟට යමුකෝ අනික ලිඟට යමුකෝ නන්නගයි විදුති යද කොටයි කෙන හද බැස මාවලා තුලක්නේ අක්කේ අර බලන්නකෝ වැස්සක් නොඑන්නේ අන ඒ වගේ නිර්මාණ අපේ ගීත සාහිත්‍යයේ වටිනා නිර්මාණ විදියටයි අපි සැලකන්නේ. ඒවා කොයිතරම් කාලයක් ගෙවිලා ගියත් එහි රසය කිසි ලෙසකින්වත් අඩුවක් වෙන්නේ නැහැ. තවත් දශක ගණනාවක් මේවා රස විඳින්න පිළිවන් නිර්මාණ. ඉතින් මේ අනාගත પરම්පරාවට පවරා දීමක් විදිහට අමරණීය මතක සෝද හඳුනා ගන්නට පිළිවන්. මොකද මේ මුල්ම ගීත ඇසෙන්නේ අපේ වැඩසටහනින් පමණක් නිසාවෙන්. අපි ඒ කාර්යය මතක් කරමින් තිලක් මහතා ඊළඟ ගීතයට යමු. ජී.එස්.බී. රාණි පෙරේරා සමගින් ධර්මදාස් පල්පල මහත්මයා ගායන ගීතය. ඔව් බලන්න ඔබ ප්‍රකාශ කළා අනුරාධ මට හරි සතුටුයි. බොහොම සුලලිත මට සිලුටු ගතියක් මේ නැවුම් ගුවන් විදුලි සහ ග්‍රැමෆෝන් ගීතවල අඩංගු වෙලා තිබුණාද කියන එක ඊළඟ ගීතය ඔබ අඳුන්වා දුන්නා රචනා කළේ විල්ෆ්‍රඩ් සිල්වා ටී.ආර්. පාප තමයි සංගීත සැපුවේ 1955 සුරංගිනී කියන චිත්‍රපටයේ මේ කොලොම්බියා ග්‍රැමෆෝන් තැටියෙන් තමයි අපි මේක උපුටා ගත්තේ ප්‍රේම සන්තාපේ මේ සුරංගී තා කොහෙද මාදාගී මේ එවැනි විරහ වේදනාවකින් ගැයෙන මට සිලුටු සුන්දරම ගීතයක් සුපින්වත් හඬ අපේ ධර්මදාස වල්පොලි සමග GSD රාණි සොදරී කෝමගේ සුඛ දෙවි හදේ ප්‍රේමේ සංතාපයෙන් විකුණු පෙම්මල් තලී වැතුනි පරවි හදි තපස නෑදූ කෙහි සමිවු දාමාමෙහි දෙලේ සන්තාපය සෝක දේවී දෙයි දේමි සපසාහරි කවදායි දෙලේ සන්තාපය හරි ඒ කොලොම්බියා තැටියකින් උපුටාගත්තු ගීතයක් අපි රස වෙන්නේ මේ ගීතයත් අර අපිට ටිකක් දුක වේදනාව දැනෙන ගීතයක් බාටපත් වේවි. විශේෂයෙන්ම රුක්මිණී දේවියගේ හඬත් එක්ක අපිට ඒ රසයම විඳ ගන්න පිළිවන්. ඇය ගායනා කරන ගීතයක් HMP ලේබල් එකක් තියෙන උතුණු තැටියකින් අපි තෝරා ගන්නවා SS වේදා සමග තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඇගේ ශෝකයේ හඬ. අනුරාධපිය දැන් ආරම්භ කළ විරහ වේදනාව දැනවන ප්‍රේම ගීතේ වගේම මෙතෙන් සිට යන ගීත කීපෙම ප්‍රේමේ විරහ වේදනාව දනවන අවස්ථාවල් බව අපේ ශ්‍රාවක පිරිස වටහා ගනි. මේ ශෝකීය හඬ රොබර්ට් එම් සෙනවිරත්න තමයි ගීත රචනා කළේ 50 දශකයේ එස්.එස්. වේද තමයි සංගීතවත් කළේ. මේ චෙමි ග්‍රැන්ෆෝන් පැටිය රුක්මනී දේවි සමග එස්.එස්. වේදා මේ වෙලාවේ අවස්ථාවත් අපි හදලා දීලා තියෙනවා අපේ මැදිරියේ දුරකථන අංක දෙක වෙන් කරවා තිබෙන්නේ 0666223600 0666223601 කියන දුරකථන අංක. අපි අමරණීය මතක සුවඳ ග්‍රාමෆෝන් ගීතාවලියේ රඳලා ඉන්නේ මේ සුන්දර රාත්‍රිය රස ගන්වන ඊටාම මිහිරි ගීත එකතුවක් සමගින් අපි යනවා තවත් ජෝතිමත් හඳ ගැයූ ගීතයක් අහන්න කියලා මහත්තයා අනුරාධ මේ චර් ජෝතිපාලගේ මුල් හඬ ඔහුගේ තාරුණ්‍ය හඬනේ තමයි අපිට සවන් දෙන්න වෙන්නේ. මේක විරහ ගීතයක් රචනා කළේ ඇලොයි ගුණවර්ධන සංගීතවත් කළේ ටී.එෆ්. ලතිස් බලා උන්නේ හැමදා ඔබේ මූණ දැකලා මරුණත් කමක් නැහැ. මෙවැනි වදන් පෙළක් තමයි මේ ගීතයට ඇතුළත් වෙන්නේ. රසය විඳිමු එච්.ආර්. ජෝතිපාල. Thank you. යාවි ඔබේ මුණ දැකලා මරුණක් සමා බලා ඉන්නවා මේ බලා උන්න බලා ඉන්නවානේ බලා උන්න සමගා ඔබේ මොන දැකලා බලා ඉන්නවානේ බලන්නකෝ කොයිතරම් මේ ඔහුගේ හඬත් එක්ක අපි ඔහුට ආදරය කරනවාද කියලා ඔහු ඊ ගායන ගායන හැම ගීතයක්ම අපේ ගීත සාහිත්‍යයේ ඉතාම වටිනා නිර්මාණ බවට පත් වෙලා තිබෙනවා. ඔහු කොයිතරම් අපි රසවතුන් බවට පරිවර්තනය කරාද අපි සතුටින් කියන්න Tamanගේ හඬ පාවිච්චි කරාද කියලා මේ ගීත අහනකොට දැනෙන ඔහු විරා ගීතයක් වුණත් ඒක බොහොම අපූර්වට ඒ උචිත හඬ උපයෝගී කරගෙන ඒ භාවයන් එක්ක අපිට රසවිඳින්න අවකාශය හදලා දෙන ඔහුගේ හඬ පෞරුෂය තුළ. ඉතින් ජෝතිපත් හඬ අපි හැමදාම ආදරය කරන ඒ ගීතයක් ඔබට රසවිඳින්න ලැබෙනවා කියන්නේ ඔබත් බොහොම සතුටටපත් වෙනවා. ඉතින් මේ රසය අද දවසේ විඳින්න ඇති කියලා අපි විශ්වාස කරනවා. තවත් අපිට ගීත දෙකක්වත් අහන්න පුළුවන්කම ලැබෙවි තිලක් මහතා අපිට තියෙන කාල වේලාවත් එක්ක. අපි යමු ඊළඟ ගීතයට. මේ ගීතයත් HMB ලී මේ චිකපටි. ඒකට මේ චිකපටි ගීත සියල්ලම ඉතාම ජනප්‍රිය වූ නිසා Maradana central, Galkissa Odeon, Nugegoda metro Mahanuwara වේල්සන සිනමාහල් වල නොකොඩවා මාස 3කට වඩා චිත්‍රපටි දර්ශනය වුණා. ගීත සියල්ලම ජනප්‍රියයි. අපි එහෙන් උපුටාගත් මේ විරහ වේදනා දනවන ගීතේ අපේ ශ්‍රාවකින්ට වැඩි අහන්න ලැබෙන්නේ නැති නිසා තමයි මේ ගීතය අදම්මරණී මතක සුවඳට ගෙනෙන්නට අපි කටයුතු කළේ. මේ ස්වර්ණ අබේරත්න. අදට අපි සමු ගැනීම සටහන් කරන්නත් ඕනේ. අද දවසේදීත් අපි සමුගන්නේ අර කැම්පෝන් යුගය නියෝජනය කරපු මුල්ම කාලේ හිටපු ගානේ ශිල්පියෙකුගේ ගීතයකින් ඉතාම වටිනා ගීතයක් ඒ ඉන්දු රාජ් තමයි මේ ගීතය ගායනා කරන්න තිලක් මහත්තයා. අනේ දශකයේ අනුරාධ කොලම්බියා දැටියකට ඔහු උඟක් ගීත ගායනා කළේ කොලම්බියා ග්‍රැමෆෝන් දැටි වලට පමණයි. ගායනා කර ගීත 80%ක්ම බුද්ධාලම්බන ප්‍රීතිය සහ බෞද්ධ ඉතිහාසයේ කතා ඇසුරෙන් තමයි ඔහු ගීත ගායනා කළේ උට රචනා කරලා ලැබුණේ. එන්නේ මේ පෙරේරා තමයි මේ ගීත රචනා කළේ. ඒ.එම්. යුරාජ් කියන්නේ උදයප්පන් රාජ් කියන ද්‍රවිඩ ගායන ශිල්පියෙක්. අපි සමන් දෙමු මේ ගායන ශිල්පියා කතරම් අපූර්වට බෞද්ධ ගීත ගායනා කළාද කියන එක. ඒ.එම්. යුරාජ් ඔබට පිළිවන්න අමරණීය මතක සුවඳට ලියන්න නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල එනම් සමගින යනවා ලබන සතියේ තම වෙන බලාපොරොත්තු ඇතුව මේ ගීතය රසවිඳමින් අදත් මේ ගීත සම්පාදනය කරමින් අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා විදියට කටයුතු කරේ කලාභූෂණ සම්මානලාභී මීගමේ තිලක් චන්දසේන වැලිකල මහත්මයා ස්තුතියි ඔබට අදත් වැඩසටහන පටිගත කළ සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. राजा वेंट सीता දෙව්දත් අපායේ වෛරයෙන් සුගතාජේ පායේ ලෝමස් සාදු විපාමේ ලෝමස් සාදු විපාමේ නොයෙදෙත් ලකුසලේ එදෙන් ප්‍රාසමදා නොයෙදෙත් ලකුසලේ එදෙන් ප්‍රාසමදා ලැබෙවි සම්පන්න මොපේ දේවි සංපත් මොක්ඛේ පාපේ කර්ම නිසා සතියාගේ අපායේ කර්ම නිසා සතියාගේ අපායේ වෛදයෙන් දුක්ඛාජේ රාජා මෙන් සතිනාගේ දෙව්දත්තපා රන් සරගෙන් රන් රස බොමා රන්